තෙරුවන් සරණයි අපි කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා මාලාවේ දෙවැනි දේශනාව විදිහට තමයි අද මේ දේශනාව ඔබට කරන්නේ අරගෙන එන්නේ අපි පළමු දේශනාවෙන් ඉදිරිපත් කළේ සක්කෝ කියන ගුණය ගැන කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන පළමුවෙනි ගුණය. එතකොට අපි ඒ දේශනාවේදී සඳහන් කළා මේ සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන්නේ තමන්ගේ අත්ත කුසලය තමන්ගේ අර්ථ කුසලය හොයන්න කැමති කෙනා විසින් තමන්ගේ අර්ථ කුසලය සාක්ෂාත් කරන්න කැමති කෙනා විසින් පුහුණු කළ යුතු ಗುಣධර්ම ටිකක් ගැන තමයි සඳහන් වෙන්නේ. ඒකේ පළමුවෙන එක තමයි සක්කෝ කියලා කියන්නේ. ඒ ගැන අපි ඒ දේශනාවේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ තමයි අද දේශනාවෙන් අපි දෙවන සහ තුන්වෙනි ගුණ දෙකම එකට අරගෙන තමයි කතා කරන්නේ. මොකද මේ දෙකම එකට සම්බන්ධ නිසා. ඉතින් සක්කෝ ළඟට තියෙන්නේ උජු සහ සුජු කියලා ගුණ දෙකක්. උජූච සූජූච. එහෙම තමයි සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට මොකද්ද මේ උජු කියන්නේ? මොකද්ද මේ සූජූච කියන එකේ මේ දෙකේ අර්ථය? උජ්ජු කියලා කියන්නේ ඍජු බව කියන එක. ඍජුයි කියන්නේ මොකද්ද? මොකද්ද ඍජු බව කියලා කියන්නේ? ඒ කියන්නේ අවංකකම. වංක නැහැ, ඇද නැහැ. හොඳයි කියන එක. එතකොට දැන් මේ උජ්ජුයි කියන්නේ ඍජු කියලා කිව්වා, ඍජු කියන්නේ අවංක කියලා කිව්වා. අවංකයි කියන්නේ මොකද්ද? ඔබ හිතින් අහන්න ඔබ අවංකකම වංකකම ගැන කතා කරාට අවංකයි කියන්නේ මොකක්ද කියලා දැනගෙන දෙන්නේ. මොකද්ද අවංකකම කියන්නේ? ඔබ හිතින් අහන්න දන්නවද කියලා ඒ මේ ගුණය ඔබ ඔබ තුලින් දකින්න ඔබට ඔබ තුලින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි අපි හරියටම මේවා ජීවිතයට පුහුණු වෙනවා කියන්නේ එකතු කරගන්නවා කියන්නේ නැත්තම් ඔහේ පොතේ දැනුම තිබුණාට අපිට මේ ಗುಣධර්ම අපේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ අපේ මනස වැඩෙන්නේ නැහැ පරිණාමය වෙන්නේ නැහැ. අවංකය කියන්නේ කපටි නෑ කියන එක. දැන් එතකොට හයි මොකද්ද කපටි කියන්නේ කියලා. ඔව් මං අහනවා මොකද්ද කපටි කියන්නේ? දැනගෙනද ඔබ මේ දේවල් පාවිච්චි කරන්නේ? කපටි කියලා කියන්නේ ඒ කෙනා නැති ಗುಣ පෙන්නන කෙනෙක්. තමන්ගේ ළඟ නැති ಗುಣ උලුප්පල පෙන්නනවා. තියනවා වගේ රඟපානවා. ආරෝපිත චරිත වලින් ජීවත් වෙන අය. එතකොට දැන් මතක තියාගන්න මේ කපටි නෑ කියන්නේ අවංකයි කියලා කිව්වනේ. එතකොට හොඳට මතක තියාගන්න හරියටම අවංකකම කියලා කිව්වහම අපි හිතාගෙන ඉන්නේ කිසිම වැරැද්දක් කරන්න බෑ කියන එකනේ අපේ ඔළුවට සාමාන්‍යයෙන් යන්නේ. කිසිම වැරැද්දක් කරන්න බෑ. හොඳ දේවල්ම කරන්න ඕනේ. ඒක තමයි අවංකකම කියන්නේ කියලා. ඇත්තරම් භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීමේ හොඳ දේවල් කිරීම විතරක්ම නෙමෙයි අවංකකම කියලා කියන්නේ. හොඳින් මතක තියාගන්න අවංකකම කියලා කියන්නේ හොඳ දේවල් කරන එක විතරක්ම නෙමෙයි. අපි ඇත්තටම කෙලෙස් ප්‍රහාණය කරනකන් 100ට 100ක් අපි අතින් යම් යම් වැරදි වෙනවනේ. හොඳ දේවල් විතරක් අපිට කරන්න බැහැනේ. රාගයට යට වෙනවා, ద్వේෂයට යට වෙනවා, මාන්නයට යට වෙනවා, ඊර්ෂියාව, කපටිකම් මේ හැම කෙලෙසකටම අපි වරින් වර ගොදුරු වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ කොහොමවත් නරක දේවල්නේ, වැරදි නෙමෙයිනේ. එහෙනම් අවංකකම කියලා කියන්නේ හොඳ දේවල් කරන එක විතරක්ම නම් ඒක තියෙන්න පුළුවන් රහතන් වහන්සේ ළඟ විතරයි. නමුත් අපි ළඟත් තියෙන්න ඕනේ මේ අවංකකම. එහෙනම් මොකක්ද ඇත්තටම අවංකකම කියන්නේ? හොඳ දේවල් කරන එක විතරක් නෙමෙයි. අපි අතින් නරක දේවල් වෙනකොට, වැරදි දේවල් වෙනකොට ඒ වරද, ඒ නරක බාර පුළුවන් ගතියත් අවංකකම තමයි. ඔව් මගේ අතින් නරකක් වුණා මගේ අතින් වරදක් වුණා මට මේ අඩුව සිත් අඩුපාඩුව සිද්ධ වුණා මගේ අතින් කියලා බාර ගන්න පුළුවන් කෙනාට විතරමයි ඒ වරදින් නැගී සිටින්න පුළුවන් වෙන්නේ හොඳින් මතක තියාගන්න ඒක ගොඩාක් බෞද්ධයෝ නිවන් දකින්න ඕනි කියලා කිව්වට ගිහි පැවිදි හැමෝම ළඟ තියෙනවා මේ දුර්වලකම නිවන් දකින්න ඕනි කියලා කිව්වට ඇත්තටම මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව දන්නේ නැහැ පොතේ දැනුමට අහුවෙලා තමයි ජීවත් වෙන්නේ මතක තියාගන්න මේ නිවනට යන්න ඕනි නම් අපි ළඟ අවංකකම ඒකාන්තයෙන් තියෙන්න ඕනේ. මොකද නිවන කියන්නේත් අත්ත කුසලය, තමන්ගේ යහපතක් දැකීම. ඒ කෙනා ළඟ මේ ಗುಣ තිබිය යුතුයි කියලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි අවංක වෙන්න ඕනේ. අවංකයි කියන්නේ හොඳ ගති ගුණ තියාගන්න එක විතරක් නෙමෙයි. අපි ළඟ හොඳ තියෙන්න ඕනේ. බැරි වෙලා හරි අපි යම් කිසි කෙලෙසයකට යට වෙලා අපි අතින් වරදක් සිද්ධ වුණොත් ඒ වරද බාර ගන්න පුළුවන් හැකියාව අපි ළඟ තියෙන්නත් ඕනේ. ඒකත් අවංකකම තමයි. එහෙම කෙනාට විතරයි මේ නිවන් මඟ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ අධ්‍යාත්මය දියුණු වෙන්නේ. ගොඩාක් අයට ඇත්තටම වැරදක් පෙන්නලා දෙන්න බෑ කිපෙනවා. ණයාට අඳුකොල වගේ. රාගයක් ආපු බව පෙන්වන්න ගියාමත් කිපෙනවා. ද්වේෂයක් ඇවිල්ලා කියලා පෙන්වන්න ගියාමත් කිපෙනවා. මාන්නෙන් වැඩ කරන්න කියලා පෙන්වන්න ගියාමත් කිපෙනවා. ඇත්තටම මේ කෙලෙස් වලින් පෙන්වන් පෙන්වා දෙන්න අමාරුම කෙලෙසි මොකක්ද දන්නවද? මාන්නය තමයි පෙන්නලා දෙන්න අමාරුම කෙලෙසේ. ගොඩක් අය කැමති නෑ Tamanට මාන්නය තියනවා කියලා පිළිගන්න. සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය තියනවා කියලා පිළිගන්න කැමති නෑ. මමත්වය පෙන්නලා දෙන්න තමයි තියෙන අමාරුම කෙලෙසේ. මේක පෙන්නලා දෙන්න යනකොට ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ද්වේෂයක් ගන්නවා. අනිත් කෙනාට ආපිට ආපිට විවේචනයක් කරනවා. ඇඟිල්ල දික් කරනවා. ඉතින් මේ මේ ස්වභාවයන් තියාගෙනද අපි නිවන් දකින්න යන්නේ? මේ ස්වභාවයන් තියාගෙනද නිවනක් ඉල්ලන්නේ. මොකද නිවන කියන්නේ කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත වුණු තැනක්. ඉතින් අපි යම්කිසි කෙලෙසයක් ප්‍රහාණය කරන්න නම් ඒ කෙලෙසය තියෙනවා කියලා බාර ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒක තියෙනවා කියලා දැක ගන්න ඕනේ. අපි නොදන්න නොදකින කෙලෙසයක් කොහොමද අයින් කරන්නේ? අයින් වෙන විදිහට වැඩ කරන්නේ කොහොමද? ඒක අයින් වුණු බව දැනගන්නේ කොහොමද? හොඳට බලන්න ගිහිල්ලා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කාණ්ඩයේ මොකද්ද තියෙන්නේ කියලා. ධම්මානුපස්සනා කොටසේ තියෙන්නේ ඉස්සර වෙලාම කෙලෙසයක් ආවහම ආපු බව දැනගන්න ඕනේ. චිත්තානුපස්සනා කොටසේ තියෙනවා මේක. රාගයක් ආවනම් රාගය ආපු බව දැනගන්න ඕනේ. දේශයක් ආවනම් ආපු බව දැනගන්න ඕනේ. ධම්මානුපස්සනා කොටසෙත් එහෙමයි තියෙන්නේ. මේ කෙලෙස් ආවහම ආපු බව දැනගන්නවා. ඒක තියෙනකොට තියෙන බවක් දැනගන්නවා. ඒක නැති වෙනකොට නැති වෙන බවක් දැනගන්නවා. හොඳට බලන්න ගිහිල්ලා පෙළ සහ අටුවාව දෙකම අරගෙන. මේ මේ පොතේ තියෙන දේ තමයි අපි මේ එදිනදා ප්‍රායෝගිකව පුහුණු කරන කරන ආකාරයට කියා දෙන්නේ. එතකොට අපි අවංකයි නම් අපි අතින් වැරද්දක් වුණාම අපිට බාර ගන්න පුළුවන් වෙනනේ. අපි ඒක වහන්නේ. ඒක වහලා දඟලන්නේ ලෝකෙන් නම්බුනාම ගන්න. ලෝකයා ඉදිරියේ හොඳ චරිතයක් මවාපාන්න. ඉතින් ඔබට නිවනක් හම්බෙයිද? ඒ කියන්නේ ඔබ යන්නේ මේ නිවන කියන එක සැබෑවට සාක්ෂාත් කරන්නේ මේ මේ ලෝකෙ ඉදිරියේ ඉදිරියේ චරිතයක් වෙන්න යන්නේ. ඉස්සර වෙලා නිහතමානීකම අදා ගන්න තමන් ළඟ තියෙන වැරදි බාර ගන්න. මේක ස්වභාවික දෙයක්. අපි දන්නවා නම් අපේ අතින් එකම කෙලෙසයක් අපි ළඟ තියෙන එකම කෙලෙසයක්වත් ප්‍රහාණය වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ඒවා වරින් වර ඉස්මතු වෙනවා. ඉතින් ඒක බාර ගන්නයි ඕනේ. ඒක තමයි සැබෑම අවංකකම කියන්නේ. හොඳට මතක තියාගන්න මේක තමයි ඍජු ගතිය. උජු ගතිය. එහෙනම් සූජූච කියන සූජු සුජු ගුණය කියලා කියන්නේ මොකද්ද? උජු කියන්නේ ඍජු ගතිය නම් සුජු කියන්නේ මොකද්ද? උජ්ජු කියන්නේ අවංකකම නම් සුජු කියලා කියන්නේ මොකක්ද? උජ්ජු කියන්නේ ඍජු ගතිය, සූජුච කියන්නේ වඩාත් ඍජු බව. වඩාත් හොඳ වෙන්න ඕනේ. වඩාත් අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ අර කලින් තිබුණු අවංකකමටත් වැඩිය අවංකකම අපි ළඟ තියෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට මේ මේ දැන් අපි කිව්වා ඍජු බව අවංකකම කියලා කියන්නේ කපටිකම නැහැ කියන එක කියලා. එහෙනම් මේ සූජූච කියන්නේ වඩාත් ඍජු වෙන්න ඕනේ වඩාත් අවංක වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ ළඟ මායාව කියන මායාව කියන කෙලෙසිය නැති වෙන්න ඕනේ. මේ කපටිකමයි මායාවයි එකට අත්වල බැඳගෙන යන කෙලෙස් දෙකක්. පාලියෙන් මේක සඳහන් වෙන්නේ මායා සාටෙය්‍ය කියලා. මායා කියන්නේ මායාව, සාටෙය්‍ය කියන්නේ කපටි ගතිය. සට මායාවී ගති කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට අපි කිව්වා කපටිකම කියලා කියන්නේ නැති ಗುಣ පෙන්නනවා කියලා. එහෙනම් මායාව කියලා කියන්නේ මොකද්ද? තමන් ළඟ තියෙන වැරදි වහනවා කියන එක. අන්න ඒක තමයි අර මම මුලින් කිව්වේ අවංකයි නම් තමන්ගේ ළඟ තමන්ගේ අතින් උණු වැරදි බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හැබැයි අපි වැරදි වහනවා. වැරදි වලට නිදහසට කාරණා කියනවා. ඒක සාධාරණීකරණය කරන්න හදනවා. ඒක කිපෙනවා. ඒක ඒක පෙන්නලා දුන්නාම. ඒ කියන්නේ එයාගේ ළඟ වඩාත් ඍජු බව වඩාත් අවංකකම නැහැ. එයා ගාව මායාව කියන එක තියෙනවා. ඉතින් ඔබම හිතලා බලන්න ඔබ යන්නේ නිවන් දකින්න නම් මේ කෙලෙස් හංගගෙන කෙලෙස් වහගෙන ඒක සාධාරණීකරණය කරගෙන ඔබ කොහෙද යන්නේ? ඒ නිසා මතක තියාගන්න මේ පොතේ දැනුමයි ප්‍රායෝගික වැඩපිළිවෙලයි අහසයි පොළොවයි තරම් පරස්පර දෙකක්. පොතේ දැනුම කියන්නේ සිතියමක් වගේ දෙයක්, මැප් එකක් වගේ දෙයක්. දේශනාව පොඩ්ඩක් දිග වෙයි. එතකොට දැන් අපි හිතමු ඔබ සිරිපාද ගැන හැමෝම දන්නවනේ ලංකාවේ ඉන්නේ. ඔබ සිරීපාදේ ගිහිල්ලා නැහැ කවදාවත්. එතකොට ඔබට සිරීපාදේ යන්න තියෙන සිතියමක් ඔබේ අතට අහු වෙනවා. එතකොට ඔබ සිතීම බලනවා ආ මෙතන තියෙන්නේ සීතගංගුල මෙතන ගෙත්තම් පාන මෙතන හවල් දේ මෙතනින් හැරෙන්න ඕනේ එහෙම මෙතන මෙහෙමයි කියලා නොන සිතියමේ තියෙනවා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට මෙච්චර දුරයි මෙච්චර දුරක් යන්න ඕනේ ඔහොම තියෙනවා. එතකොට ඔබේ මනසට යම්කිසි අදහසක් එනවනේ සිතියම බැලුවාම මෙහෙම තමයි සිරීපාදයට යන පාර කියලා. හැබැයි ඔබ ඔබේ හදවතට කතා කරලා අහන්න. ඔබ එහෙම සිතියම බලලා ඔබේ මනසට සිරීපාදයට යන පාර ගැන ගන්න හැඟීමයි ඔබ සිතියම ඇතුව හරි නැතුව හරි සිරීපාද යන්න පටන් ගත්තොත් සිරීපාදේ ගියොත් එතකොට ඔබට ලැබෙන අත්දැකීමයි අතර පැහැදිලි වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. අපි හිතමු සිටියේ මේ මෙතන තමයි සීත ගංගුල මේක ගැඹුරුයි මෙතන බහින්න එපා කියලා ඇති. හැබැයි ඔබ ඇත්තටම සීත ගඟුලට ගිහාම තමයි ඒක ඒක තියෙන හැටි. සීත ගඟුලේ වතුරේ නියම සීතල මොකක්ද? ඒක බැස්සහම මොකද වෙන්නේ? නෑවහම මොකද වෙන්නේ? එතනදි මොකද්ද කරන්න ඕනේ? එතන තියෙන පාරේ ස්වභාවය, එතන තියෙන වංගුවක් නම් ඒක, එතන කඩ තියෙනවා නම් ඒවා, එතන නවාතැම් තියෙනවා නම් ඒවා මේ සියල්ලම ඔබට දැනෙන්නේ අත්විඳින්න පුළුවන් ඉන්නේ පාරේ ගියොත් විතරයි. එතකොට ඔබට තේරෙනවා සිතියමයි සැබෑවටම පාරේ අනේකයි කොයිතරම් වෙනස්ද කියලා. එතකොට තමයි ඔයාට සීත ගංගුල ගැන සිතියමේ තියෙන මේක සීතලයි නාගෙන යන්න ඕනේ කියලා. එතකොට ඔබ ඇත්තටම යනකොට තමයි තේරෙන්නේ ඇත්තටම සීතල කොච්චරක්ද මේකේ නාන්න පුළුවන්ද බැරිද නාවහම මොකද වෙන්නේ එතකොට මොකද හිතට වෙන්නේ මේ ඔක්කොම ඔබට තේරෙන්නේ යන්න ගියොත් විතරයි. ඒක හරි වෙනස්. අහසයි පොළොවයි තරම් වෙනස්. සිතියමයි සැබෑවටම යන ගමනයි. එතකොට තමයි ඔබට ඇත්තටම යනකොට තමයි සීතකම් වලට යද්දී ওই සිරීපාදේ යද්දී එන බාධක මොනවද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒවට මූණ දෙන විදිය, ඒවට කරන්න ඕනි දේවල් මේවා සිතියමේ නෑ. සිතියමෙන් එක දකින්න බෑ. අන්න ඒ වගේ දෙයක්. අපි මේ පොතේ දැනුම ඔළුවට අරගෙන පොතේ දැනුමෙන් කල්පනා කරන එක ඇත්තටම යන එක නෙමෙයි. මතක තියාගන්න අපි සිතියම අරගෙන අපිට කල්පනා කරන්න පුළුවන් ආ මෙතන මෙහෙමයි ඇත්තේ අර එහෙමයි ඇත්තේ එහෙනම් අපි මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ මේක මෙහෙමනේ මෙහෙමනේ කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. එතකොට සිතියම දැකලා ගන්න දැනුමයි ඒක කල්පනා කරලා ගන්න දැනුමයි දෙකක්. හැබැයි ඒ දෙකම කියන්නේ ප්‍රත්‍යක්ෂය නෙමෙයි. ප්‍රත්‍යක්ෂය වෙන නම් අපි යන්න ඕනි මේ පාරේ. මතක තියාගන්න අපි පාරේ යන්න ඕනේ. ඒ ඒ ඒක හරිම වෙනස් දෙයක්. අන්න ඒ වගේ තමයි මේ පොතේ දැනුම අරගෙන ඒකෙන් එන වැටහීම ඒක නුවණින් කල්පනා කරලා ගන්න එක ප්‍රත්‍යක්ෂය නෙමෙයි. ප්‍රත්‍යක්ෂය මේක කාලා බලන්න ඕනේ. මේක අත්දකින්න ඕනේ. ඒ නිසා මේ නිවන් මඟ යන අපිට අපි ළඟ මේ උජ්ජු සුජු කියන ಗುಣ දෙක අපි ළඟ ඒකාන්තයෙන් තියෙන්න ඕනේ. අවංකකමයි වඩාත් අවංකකමයි. මේ දෙකෙන් කැපෙන කෙලෙස් දෙක තමයි කපටිකමයි මායාවයි කියන එක. කපටිකම මායාව නැති ಗುಣ පෙන්නන එක තියෙන වැරදි වහන එක මේවා තියාගෙන කොහෙද නිවන් යන්නේ ඔබ? ඒ නිසා මේක තමයි අපිට මේ ප්‍රායෝගික නිවන් කියලා කියන්නේ. එතකොට මොකක්ද මේ ඍජු සහ වඩා ඍජු හොඳ සහ වඩා හොඳ කියන දෙකක් තියෙන්න ඕනි කියලා කියනවා. මොකක්ද එතකොට මේ හොඳ කියන්නේ? මොකක්ද වඩා හොඳ කියන්නේ? අපි සාමාන්‍යයෙන් නිවන් මඟ යන්න දාන සීල භාවනාදී මේ මඟ අනුපිළිවෙලින් අපි යා යුතුයි. එතකොට අපි සීලය අදි සීලයක් බවට පත් කරගන්න ඕනේ. සීලය හොඳයි, අදි සීලය වඩා හොඳයි. අපි චිත්තය අදි චිත්තයක් බවට පත් කරගන්න ඕනේ. කියන්නේ අපි සමත භාවනාදී යමක් කරාම චිත්ත භාවනාවක් වෙනවා. ඒක විපස්සනා ආදීට හැරෙනකොට ඒක අදි චිත්ත වඩා හොඳ භාවනාවක්. ප්‍රඥාව අධි ප්‍රඥා භාවනාවක් වෙන්න ඕනේ. අපි සුතමේ වශයෙන් ගන්න ප්‍රඥාව චින්තාමේ වශයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට ඒක ඒක අධි ප්‍රඥා. ඊට පස්සේ චින්තාමේ වශයෙන් ගන්න ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්න ඕනේ. එතකොට ඒක අධි ප්‍රඥා. අන්නේ මේක ටිකෙන් ටික ටිකෙන් ටික අපි ඉස්සරහට යා යුතුයි. දැන් දානයක් ගත්තා වුණා දානෙත් මේක තියෙනවා. දානයේ හීන, මධ්‍යම, උත්කෘෂ්ඨ වශයෙන් බෙදන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි හිතමු උදාහරණයක්, පුංචි සරල උදාහරණයක්. අපි අපි කන්නගත්තු බත්පතෙන් ඉඳුල් ටිකක් කෑම ටිකක් අපි සතෙකුට කන්න දෙනවා. ඒක හොඳ දෙයක්. ඒක ඍජු ගුණයක්. ඒක අවංක ගතියක්. එතකොට මේ සත්තු ඒවා කනවා දකින්නකොට ඒවා කාලා බඩ පුරව ගන්නවා දකින්නකොට සතුටින් ඉන්නවා දකින්නකොට අපිට තව ඊට වඩා හොඳ සතුටක් එනවා ලොකු ප්‍රීතියක් ඒක මේ කාමයන් නිසා එන සතුටක් නෙමෙයි ආමිෂය නිසා එන සතුටක් නෙමෙයි හොඳ දෙයක් නිසා එන සතුටක් අනේ මම දාපු මේ කෑම ටික නිසානේ මෙයාලා බඩගින්න පුරවගන්නේ එතකොට ඒක ඍජු ගුණය බවට පත් වෙනවා. ඒක වඩා හොඳ ගුණය බවට පත් වෙනවා. ඊට පස්සේ ඔබට හිතෙනවා අනේ මම දැන් මේ ඉඳුල් ටික තමයි දුන්නේ. මම ඊළඟ දවසේ ඉඳලා කන්න කලින් මෙයාට කැම ටිකක් දෙන්න ඕනේ. එතකොට අන්න අර ඉඳුල් ටික දීපු එක හොඳ එක වෙනවා. මේක වඩා හොඳ එක බවට පත් වෙනවා. අන්න ඒ වගේ අපි ටිකෙන් ටික ටිකෙන් ටික ඉස්සරහට යනකොට දැනට ඉන්න තත්වයේ හොඳ දේ වෙනවා. ඒක අතහැරලා ඊට ඊට වඩා ඉහළට පරිණාමය වෙනකොට ඒක වඩා හොඳ බවට පත් වෙනවා. මේ ගුණය අපි ළඟ ඒ කාන්තෙන් තියෙන්න ඕනේ සෑම ගුණයකටම නිවන ඔබට සාක්ෂාත් කරන්න අවශ්‍ය නම් අධ්‍යාත්මය දියුණු කරන්න අවශ්‍ය නම් මෙහෙම ඉහළට යන්න යන්න තමයි මේ හොඳ తත්වේ වඩා හොඳ తත්වේ කියන එක එන්නේ. එතකොට වඩා හොඳ දේ ගන්න නම් අපි හොඳ දේ අතහරින්න ඕනේ. හොඳින් වඩා හොඳට යන හැකියාව මානවයාට විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න මානවයාට විතරයි මේ ගුණේ තියෙන්නේ. හොඳින් වඩා හොඳට යන මේ ගුණේ මේ හැකියාව. හැබැයි මිනිස්සු මේකට කැමති නැහැ. හැමෝම හොඳ කර කර ඉන්න කැමති වඩා හොඳට යන්න කැමති නැහැ. Taman අල්ලගත්තු හොඳ අතාරින්න ගොඩක් අය කැමති නැහැ. වඩා හොඳට යන්න බයයි. හැමෝම මේ කුසලයෙන් අධි කුසලයට යන්න කැමති නැහැ. අපි කුසලයේ අල්ලගෙන ඉන්නවා, දන් දෙනවා, පින්කම් කරනවා, බෝධි පූජා තියනවා, සිල් සමාදන් වෙනවා. යම් යම් භාවනා ක්‍රම පොඩි පොඩි භාවනා ක්‍රම අනුගමනය කරනවා. හැබැයි ඒක අතහැරලා අදි කුසලයට යන්න කැමති නැහැ. අදි චිත්ත භාවනාවකට යන්න කැමති නැහැ. අදි ප්‍රඥා භාවනාවකට යන්න කැමති නැහැ. හරි බයයි මේ කුසලයේ අතහැරලා අදි කුසලයට යන්න. ඉතින් ඇත්තටම මතක තියාගන්න මේ ගොඩක් අය මේ ලෝකේ හදන්න හදන එකත් ඇත්තටම හොඳ දෙයක්. ඇත්තටම ඊට වැඩිය හොඳයි තමන් තමන් ලෝකෙට හොඳක් කර ලෝකෙට හොඳක් කරන එක ලෝකෙ හදන්න යන එක හොඳ දෙයක්. හැබැයි තමන් හොඳ කරගන්න එක තමන් ඉහළට ගන්න එක ඔය ඔක්කොටම වැඩිය හොඳ දෙයක්. ඒක තමයි ඇත්තටම වැදගත් ඒකට හේතු තියෙනවා ගොඩාක්. ඉතින් මේ මතකෙට එන එන කාරණා කියන්න ගියොත් දේශනාව දික් වෙනවා. ඉතින් මම කෙටියෙන් කියන්නම්. ඇත්තටම මතක තියාගන්න මිනිස්සු ගොඩාක් අය හිතන් ඉන්නවා මේ අපි තනියෙන් නිවන් දකින්න එක ආත්මාර්ථකාමී වැඩක් කියලා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මේ එකම එක සත්වයක සංසාරේ රැඳීම නිසා මුළු ලෝකෙටම දුකක් බෙදිලා යනවා. ඒක ලොකු කතාවක්. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඒ නිසා මේ එකම එක සත්වයක සංසාරයෙන් එතර වෙනවා නම් ඉක්මනින් සංසාරයෙන් එතර වෙනවා නම් නිවන් දකින්නවා නම් එයාගේ ඒ නිවන නිසාම ලෝකයට විශාල යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේ මේ තනි පුද්ගලයෙක් නිවන් දක්වන්න හැතැම්ම ගණන් යොදුන් ගණන් වැඩලා තියෙනවා ඒ කෙනාව නිවනට යොමු කරවන්න. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේක දන්න නිසා. ඒ නිසා මතක තියාගන්න ලෝකේ හදන්න එපා කියන එක නෙමෙයි ලෝකේ හදන්න යන එක ලෝකයට හොඳක් කරන එක ලෝකේ නිවැරදි කරන්න යන එකට වැඩිය වඩා හොඳයි තමන් නිවැරදි වෙන්න හදන එක. තමන් හැදෙන එක. ඒ නිසා අපි හැමදේම කරන්න ඕනේ මෙන්න මේ චේතනාව ඇතුව. හොඳෙන් වඩා හොඳට යන චේතනාව ඇතුවයි. ඒ නිසා මතක තියාගන්න අපි දැනට කරන හැම හොඳ දෙයක්ම ඇත්තටම බැලුවොත් අපි දැනට කරන හැම හැම හොඳ දෙයක්ම මේ දැනට කරනවට වැඩිය හොඳට කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. එහෙම කරන්න පුළුවන්ද කියලා අපි නිතරම බැලිය යුතුයි. අපි දානයක් දෙන එක වුණත් මේ දැනට කරනවට වැඩිය හොඳට අපිට කරන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. දැනට සමාදන්ව ආරක්ෂා කරන සීලය දැනට වැඩිය හොඳට පුළුවන්ද? දැනට කරන භාවනාව මීට වඩා හොඳට පුළුවන්ද? අවංකම පුළුවන්. අපි හොයලා බලන්නේ. අපි කරන සෑම හොඳ දෙයක්ම මේ දැනට කරනවාට වඩා හොඳට කරන්න අපිට හැකියාව තියෙනවා. අපි අන්න ඒක තමයි අපි බලන්න ඕනේ. හැබැයි අපි මේ දැනට කරන් දැනට කරන දේ මීට වඩා හොඳට කරන්න පුළුවන්ද කියලා බලද්දි මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ ලෝකෙ දිහා තමයි බලන්නේ. ලෝකේ මොනවද කරන්නේ ලෝකේ මොනවද ගැන කියන්නේ ලෝකේ කොහොමද ඒක ගැන කරන්නේ කියලා තමයි බලන්නේ සමාජයේ කොයිතරම් මේක ගැන බලනවද අදහස් කියනවද කියලා බලලා තමයි කරන්නේ අන්න එක තමයි මිනිස්සු වර්ධ ගන්න තැන මතක තියාගන්න මේ ලෝකය අපිට දෙන අදහස් වලින් කමෙන්ට් එකෙන් තමන් කරන හොඳ වැඩේ නවත්තන්න යන්න එපා මේක තමයි ලෝකේ ස්වභාවය සමාජයේ කොයිතරම් කෙලසිලා තිබුණත් අපි කරගෙන යන හොඳ වැඩේ අපිට කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකට අත්‍යන්තයෙන්ම අවශ්‍ය ගුණය තමයි සතිමත් වෙන එක. මතක තියාගන්න මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම හොඳ දේ කරපු කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේගේ මොන පැත්තෙන් ගත්තත් උන්වහන්සේගේ වැරදි නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම භාග්‍යවන්තම කෙනා. ලෝකෙට වඩාම හොඳ කරපු චරිතය. හැබැයි උන්වහන්සේ කරපු හොඳ මුළු ලෝකෙම බාරගත්තද? උන්වහන්සේත් විවේචනය කරපු පිරිසක් හිටියා. ඒව ගැන ලොකුවට පොතේ නැති වුණාට පොතෙත් යම් තරමකට තියෙනවා. නමුත් උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ පෙන්නපු දේ විවේචනය කරපු ප්‍රතික්ෂේප කරපු උන්වහන්සේට බැනපු උන්වහන්සේ කියපු දේ බාර නොගත්තු පිරිසක් එදත් හිටියා අදත් ඉන්නවා. ඉතින් අපි එහෙනම් කියන දේ බාර ගනීද හැම කෙනාම? අපි කියන දේ හැමෝම විවේචනය නොකර ඉඳීද? හැමෝම ප්‍රශංසා කරයිද නැහැ? භාග්‍යතුන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ උත්මයේ කීපු දේ ප්‍රතික්ෂේප කළා නම් අපි කීපු දේ ප්‍රතික්ෂේප කරනා ඉන්නවා. අපි කරන දේවලුත් ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ දෙයක් කරපු චරිතයක් ප්‍රතික්ෂේප කළා නම් අපිත් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඉන්නවා. ඊතරම් උත්මයෙක් විවේචනය කළා නම් මිනිස්සු අපිත් විවේචනය කරන අය ඉන්නවා. ඒක ස්වභාවිකයි. ඒ නිසා මේ සමාජයේ කෙලෙසිච්ච බව නිසා සමාජයේ කෙලෙසලා තියෙන తත්වය නිසා ඔබ ඔබ කරන හොඳ දේ නතර කරන්න එපා. ඔබ හොඳ නිතරම වඩා හොඳක් දක්වා පරිණාමය කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම උත්මයා. උන්වහන්සේටත් බැරි වුණා මේකෙන් ගැලවෙන්න. මුළු ලෝකෙම සතුටු කරන්න උන්වහන්සේටත් බැරි වුණා. එහෙනම් අපිට කොහොමවත් බෑ. ඒ නිසා ලෝකයා ඔබ විවේචනය කළාට ඔබ කරන හොඳ දේ කියලා දැක්කට ඔබට ඇඟිල්ල දික් කරාට ඔබ කරන හොඳ දේ කඩාකප්පල් කරන්න හැදුවට ඒක කෙයා කරන්න අවශ්‍යම නැහැ. ඒක තමයි ලෝකෙ හැටි. එහෙම පිරිසක් ඉන්නවා හැම කාලෙකම. ඉතින් ඒ නිසා ලෝකෙ දිහා බලන්න එපා ඔබ හොඳ වැඩක් කරන්න යද්දී. ඔබේ හදවත දන්නවා නම් මම මේ කරන්නේ හොඳ දෙයක් කියලා ඔබට පුළුවන්කම තියෙනුනේ කරන්න සහ ඒ හොඳ දේ වඩා හොඳ දෙයක් දක්වා පරිණාමය කරගන්න වර්ධනය කරගන්නත් ඔබට හැකියාව තියෙන්න ඕනේ. ඉතින් මේ කටයුත්තට අත්‍යවශ්‍යම ගුණය තමයි සතිමත් වෙන එක. හොඳට මතක තියාගන්න මේක සතිය හරහා සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ නිතරම වඩා හොඳට යන්න නිතරම වඩා හොඳ දේ කරන්න අපි ගන්න උත්සාහයට කියන්නේ ප්‍රතිපදාව කියලා. ඕක තමයි ප්‍රතිපදාව කියන්නේ. ඕක තමයි ප්‍රතිපත්තිය කියන්නේ. ඕක තමයි පටිපදාව කියලා කියන්නේ. ඕක තමයි අධ්‍යාත්මික ගමන කියලා කියන්නේ. අපි හැම වෙලෙම ඉන්න தත්ත්වයට වැඩිය වඩා හොඳ වෙන්න උත්සාහ ගත යුතුයි. එතකොටයි අපිට නිවන කියන දේ ලැබෙන්නේ. එහෙනම් අපි ඉන්න தත්ත්වයට වැඩිය වඩා හොඳ දේ කරන්න අවශ්‍ය නම් මේ ඉන්න தත්ත්වය අතහරින්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉන්න තත්ත්වය අතහරින්න පුළුවන් වුණොත් තමයි අපිට වඩා හොඳ තත්ත්වයකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මතක තියාගන්න මේ මේ කියන ප්‍රතිපදාවට මේ කියන ප්‍රතිපත්තියට මේ ලෝකේ ඉන්න ඕනිම කෙනෙකුට ඕනිම වෙලාවකට එන්න පුළුවන් හැකියාව තියෙනවා. දැනට පිං කළත් දැනට පව් කළත් දැනට හොඳ තත්වයේ හිටියත් දැනට නරක තත්වයේ හිටියත් මේ ඕනිම කෙනෙකුට මේ ප්‍රතිපදාවට බැහැ ගන්න පුළුවන්. හොඳ අය කියලා ලේබල් ගහගෙන ඉන්න අය විතරක් නෙමෙයි. ඕනම පවක් කරලා තියෙන කෙනෙකුට ඕනම වැරද්දක් කරලා තියෙන කෙනෙකුට මේ ප්‍රතිපදාවට එන්න අවසරය තියෙනවා. භාග්‍යතුන් වහන්සේම දොරවල් වහලා නැහැ මේ ලෝකේ කාටවත්ම. එන්න පුළුවන්. දැන් ඉන්න අය නම් දොරවල් වහගෙන නැති. හැබැයි ඒක දෘෂ්ටිගත වීම. ඒ නිසා ඔබ දැන් ඉන්න තත්වය මොකක් වුණත් ඔබ දැන් ඉන තත්වයේ මොනතරම් පහළ මට්ටමක් වුණත් මතක තියාගන්න ඔබටත් මේ ප්‍රතිපදාවට දොර ඇරලා තියෙන බව. ඔබට එන්න පුළුවන් ඔබේ සිත වෙනස් කරගන්න එක විතරයි තියෙන්නේ. ඉතින් මේකට මම කිව්වා අත්‍යන්තයෙන්ම අවශ්‍ය ගුණය තමයි සතිමත් බව. ඉතින් මේ සතිමත් වෙන්න කාටවත්ම නුසුදුසුකමක් නැහැ. නුසුදුසු කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ සතිමත් බව පුරුදු කරන්න. හැම කෙනෙකුටම සුදුසුකම තියෙනවා. ඔබට අවශ්‍යතාවය විතරයි අවශ්‍ය. සතිමත් වෙන්න ඕනි කෙනෙකුට පුළුවන් අවශ්‍ය ගුණයක් තියෙනවා කියලා හිතනවා නම් අවශ්‍ය එකම එක ගුණයයි තියෙන්නේ තමයි මනුස්සකම. මොකද්ද මනුස්සකම කියලා කියන්නේ? දැන් ඒකෙත් අර්ථය ඔබ හිතනවා ඇති. මිනිස්සු හිතන් ඉන්න එක නෙමේ manussකම කියලා කියන්නේ. ඔබ මිනිස්සෙක් කියලා ඔබ දන්නවනම් ඒක තමයි manussකම. ඔබ මිනිස්සෙක් කියලා ඔබ දන්නවනම් ඒක තමයි හොඳම සුදුසුකම. ඔබට මේ ප්‍රතිපදාවට බැස ගන්න සතිමත් බව පුරුදු කරන්න. ඉතින් ඔබ දන්නවනම් ඔබ මිනිස්සෙක් කියලා ඔබට මේ දැනුත් පුළුවන් සතිමත් බව පුරුදු කරන්න. එතකොට මේ අපි දැන් අර භාවනාව කියලා වෙනම කැටගරි එකක් යටතේත් ඔබට මේ සතිමත් බව ඊට පස්සේ මේ මයින්ඩ්ෆුල්නස් කියලා වෙනම කැටගරි එකක් යටතේත් මේ ගැන අපි ඔබට සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි හිතමු භාවනාවක් කරනවා කියලා ආනාපාන සති භාවනාව කරනවා කියලා හිතමු. එතකොට දැන් අපි මේ ආනාපාන සති භාවනාව කියන්නේ හුස්මත් එක්ක සතිමත් වෙනවා කියන එක. එතකොට හුස්ම ගන්න කාටවත් අමුතු සුදුසුකමක් අවශ්‍යද? නෑ. හුස්ම ගන්න කාටවත් 아무තු 아무තු සුදුසුකමක් ඕනේ ඕනෙම කෙනෙකුට හුස්ම ගන්න පුළුවන්. හුස්ම ගන්නවා ස්වභාවිකවම ඒකට සතිමත් වෙන්න විතරයි ඕනේ. ඒ කියන්නේ ඒකට දැනුවත් වෙන එක විතරයි අපි කරන්න ඕනේ. දැනුවත්ව තමයි හුස්ම ගන්න. අපි කලින් දැනුවත්ව නෙමෙයිනේ හුස්ම ගත්තේ. ඔහේ ඒක වැටුණා දන්නෙත් නෑ හුස්මක් තියනවාද කියන්නේ. අපි දැන් හුස්ම වැටෙන එක ගැන දැනුවත්ව ඉන්නවා. ඒක තමයි සතිමත් වෙනවා කියන්නේ. ඒක උජු ගුණය, ඍජු ගුණය. එතකොට ඒක ඍජු ගුණය නම් මොකද්ද මොකද්ද වඩාත් ඍජු ගුණය කියන්නේ? සූජූච ගුණය කියන්නේ මොකද්ද? එතකොට මෙයා හුස්මට දැනුවත් වෙන එක උජු ගුණය නම් එයා තව තව ඒ හුස්ම වදින්නේ කොතනද මේ හුස්මේ දැනෙන ස්වභාවික ලක්ෂණ මොනවද හුස්මේ දිගද කෙටිද හුස්මට මොකද වෙන්නේ කියලා මෙන්න මේම හුස්මේ විශේෂ දේවල් දකිනකොට ඔන්න ඔබ ඍජු ගුණයට එනවා වඩාත් ඍජු ගුණයට එනවා හුස්මට සතිමත් වෙනකොට උජු ගුණය හුස්මේ විශේෂ ලක්ෂණ දකිනකොට වඩාත් ඍජු ගුණයට එනවා. මෙන්න මේ විදිහට සිහියෙන් හුස්ම ගන්න එක උජු හුස්මේ විශේෂ ලක්ෂණ දකින එක සුජු. එතකොට අපිට හැම මොහොතකම දැන් අපි හිතමු අපි අද ඉන්න භාවනාවෙන් යම්කිසි මට්ටමක ඊට පස්සේ අපි හෙට මේ ඉන්න මට්ටමට වැඩිය දශමයක් හරි ඉහළ තැනකට මනස දියුණු වෙනවා නම් අද ඉන්න මට්ටම උජුගුණය වෙනවා හෙට ඉන්න මට්ටම වඩාත් ඍජුගුණය වෙනවා. ඊට පස්සේ හෙට ඉන්න මට්ටමට වැඩිය දශමයක් හරි ඉහළ තැනකට අනිද්දාට අපිට යන්න පුළුවන් නම් හෙට ඉන්න මට්ටම ඍජුගුණය වෙනවා. අනිද්දා ඉන්න මට්ටම වඩාත් ඍජුගුණය වෙනවා. මේක මෙහෙම එකින් එකට පරිණාමය වෙමි වෙමින් යන එකක්. හැම මොහොතකම වර්තමානයේ ඔබ ඉන්න තත්වය ඍජු වෙනවා. ඊළඟ මොහොතේ ඔබ දියුණුවක් වෙනවා නම් ඔබ පරිණාමයකට යනවා නම් ඒ සෑම මොහොතක්ම වඩාත් ඍජු බවට පත් වෙනවා. හැබැයි ඊට පස්සේ ඒ මොහොත ඍජු වෙනවා. ආයෙත් ඊළඟ මොහොත වඩාත් ඍජු වෙනවා. අපි හැම මොහොතකම ආදුනිකයි. අපි හැමදාම ආදුනිකයි. මේ මානසිකත්වය අපිට තියෙන්න ඕනේ නිවන් මඟ යන්න. අපිට හැමදාම මම ආදුනිකයෙක් කියන හැඟීමෙන් මේ මග යන්න පුළුවන් නම් අපිට මේ නිවන් මඟ ලේසියෙන්ම කෙලවර කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මයේ පොඩ්ඩක් අල්ලගත්තට පස්සේ මේක චුට්ටක් දිනුනාට පස්සේ ගොඩක් අයට අං එනවා. රිදෙයි මම මේ කියන වචන ගොඩක් අයට අං එනවා. මම මෙහෙම කෙනෙක් මම ලොක්කෙක් මම වැඩෙක් මට මේක හොඳට තේරුණා කියලා ඊට පස්සේ ලොකු මාන්නයක් ඇවිල්ලා ආත්ම දෘෂ්ටියෙන් තමයි වැඩ කරන්නේ. මතක තියාගන්න මේ නිවන් මඟ යන ගොඩාක් අය ගොදුරු වෙන ලොකුම ගොදුරක් උගුලක් තමයි මේ මාන්නය කියන එක. ධර්ම ධර්මයේ යන්න යන්න ගොඩක් අය මාන්නයට අහු වෙනවා. එතකොට වෙන්නේ එයා ඉන්නේ ධර්මයේ නෙමෙයි ඉතින් පිටපැනලා ඉන්නේ. මේක කියා දෙන්නත් හරි අමාරුයි ගොඩක් අයට. මට මතකයි මේට අවුරුදු එක ගැහණු ළමයෙකුට මම මේක කියා දෙන්න ගිහිල්ලා එයා අන්තිමට මාත් එක්ක තරහ වුණා. එයා අන්තිමට මට චෝදනා කළා මෑණියන් වහන්සේට ඉරිසියයි මගේ භාවනාව ගැන මන් දියුණු වෙනවට කියලා මාව අත්හැරලා ගියා. එයාගේ මනස අතිශයින්ම මාණයට ගොදුරු වෙලා තියෙන්නේ. ලොකු මාන්නක්කාරකමකට ආත්ම දෘෂ්ටියකට ගොදුරු වෙලා ආධුනික ගතිය නැහැ. ඒක පෙන්නලා දුන්නා කියලා. ආන්න එක තමයි මම අර මුලිනුත් කිව්වේ මේ ගොඩාක්ම මේ මග යන ගොඩක් අයට පෙන්නලා දෙන්න අමාරුම කෙලෙසිය තමයි මමත්වයේ මාන්නය කියන එක. ණයාට පොල්ලෙන් ගැහුවා වගේ කීපෙනවා. ඉතින් මතක තියාගන්න අපිට තියෙන්න ඕනේ නිහතමානීකමක් හැමදාම තමන් ඉන්නේ ආදුනික තත්වයක කියලා බාරගන්න. හැමදාම මම ආදුනිකයි. මම අද මම බොහොම පුංචි තැනක ඉන්න කෙනෙක්. එතකොට තමයි අපිට ඉහළට යන්න පුළුවන්. මේ අන්තට්ටු දාගත්තාම මේක හරි අමාරුයි කරන්න. ඔබට අත්දැකීම් ඇති. මම අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඉතින් අපි ඒ විදිහට මම හැමදාම ආදුනිකයි කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් එයාට නොදැනුණාට එයා දන්නේම නැතු එයා තලතුණා බවට පත් වෙනවා. ටිකෙන් ටික එයා තමයි දියුණු වෙන්නේ මේ නිවන් මඟ අධ්‍යාත්මික මඟ. එයා තමයි හරියටම අධ්‍යාත්මික මඟ ඉදිරියට යන්නේ. ආදුනික මානසිකත්වයේ තියෙන කෙනා. එහෙම නැත්තම් කොයිතරම් ලොකුකම් පාගෙන හිටියත් ඒගොල්ලෝ මහා බොළඳ මිනිස්සු. ආධුනික තත්ත්වයටත් වැඩිය බොහොම පහළ මට්ටමක ඉන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න අධ්‍යාත්මික මඟ වරදින තැන් තමයි මේවා අන්තට්ටු දාගන්න හදිසි වෙන්න එපා. මොකද නිවන් මඟ අධ්‍යාත්මික මඟ කියන්නේ ඔටුනු පළඳින්න තියෙන පාරක් නෙමෙයි. සියල්ල හිස් කරන තැන. එහෙනම් අපි යම් යම් තත්ත්ව හදාගන්න යනවා නම් මේ පාරෙත් ඉතින් ඔබ අර ලෞකික ලෝකේ අරමුණු කරා යන ක්‍රමයටම තමයි එහෙනම් මේ පාරෙත් යන්නේ. මතක තියාගන්න මේ පාරවල් දෙක ගොඩක් වෙනස් පාරවල් දෙකක්. අපි ළඟ තියෙන සියල්ල හිස් කරන්න යන ගමනක ඔටුනු දා ගන්න යමක් රැස් කර ගන්නවා නම් පාර වැරදිලා කියලා තේරුම් ගන්න පුළුවන් නිහතමානීකම හදාගන්න. එකිනෙකාට චෝදනා කරන විවේචනය කරන එක නෙමෙයි. ඉතින් මෙතනදී තමයි අපි මෙන්න මේ මානසිකත්වයේදී අපි හරීම නිහතමානී තත්ත්වයට වැටෙනවා. හරි ලේසි මේ පාර යන්න එතකොට. ඉතින් මේ මේ මේ ගුණය එනකොට තමයි ඇත්තටම ත්‍රිවිධ රත්නය කියන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්න පටන් ගන්න යන්නේ එතකොට. මේ ಗುಣ Taman තුල හදාගන්න පටන් ගන්නකොටයි. මේ තුල Taman තුලින් අත්දකිනකොට තමයි Tamanට තේරෙන්න පටන් ගන්නෙ. එතකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් මේ උජ්ජු සහ සූජු ඍජු සහ වඩාත් ඍජු ගුණ දෙක ඇති කරන කෙනා එයාගේ අවධානය Taman තුලට තමයි හැම වෙලේම යොමු කරගන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සයා හැම දෙයකටම බාහිරටනේ අවධානය දෙන්නේ. Taman තුලට නෙමෙයිනේ. නිවන් මඟ යන අයත් එහෙමයි බාහිර දිහා තමයි ගොඩක් වෙලාවට බලන්නේ. නමුත් මේ ಗುಣධර්ම දෙක අවංකකම සහ වඩාත් අවංකකම කියන ಗುಣධර්ම දෙක තියෙන කෙනා බාහිරට අවධානය දෙනවට වැඩිය එයා පුළුවන් තරම් ඇතුළතට තමන් තුළට තමන්ගේ පැත්තට අවධානය දෙන්න පුරුදු පුරුදු වෙනවා. මොකද ඒක හරහා තමයි අධ්‍යාත්මය වැඩෙන්නේ. ඉතින් මේ ಗುಣධර්ම දෙක තියෙනවා නම් ඉතිරි ಗುಣ ටික ඉබ්බේම ඇති වෙන්න පටන් ගන්නවා. නිවන් මගට අවශ්‍ය ඉතිරි ගුණ ටික ඉබේම ඇති වෙනවා. මොකද මේ ගුණ දෙකෙන් කියවෙන්නේ අවංකකම කියන එක. කපටිකමයි මායාවයි තමයි නිවන් මගට තියෙන ලොකුම බාධා දෙක. ඉතින් මේ දෙක නැති අවංකකමට ආවට පස්සේ ඉතුරු සියලුම ගුණ මේ අවංකකම මත පදනම් වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ ಗುಣධර්ම දෙක තියෙන අයගේ ළඟ බලාපොරොත්තු නැහැ. ගොඩාක් විශාල බලාපොරොත්තු නැහැ. මොකද ඒගොල්ලන්ට ගොඩක් දේවල් වැටහෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දන්නා හැම බලාපොරොත්තුවක්ම කෙලවර වෙන්නේ බලාපොරොත්තු සුන්වීමකින් කියලා. බලාපොරොත්තු තියුවොත් ආතතිය අසහන එනවා. එනිසා මේගොල්ලෝ විශාල බලාපොරොත්තු තියාගෙන නැහැ. එතන එතන වර්තමානයේ තමයි යාලා ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට වැටෙන් ඒගොල්ලෝ වැටෙන්නෙත් නැහැ. ඒගොල්ලන්ට වැටෙන්න තැනක් නැහැනේ. බලාපොරොත්තු නැති නිසා. ඉතින් හැබැයි මිනිස්සු මේකට කැමති නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය බලාපොරොත්තු පොදි බැඳගෙන අමුතු තැනකට අමුතු ක්‍රමයකට යන්න ඉතින් මේ ගුණය හදාගත්තොත් ඔබට ඊටාම සාමකාමීව මේ අධ්‍යාත්මික මඟ යන්න පුළුවන්. හැබැයි ඔබ දිනපතාම පුරුදු වෙන්න ඕනේ. මේ අවංකකම ඍජු සහ වඩාත් ඍජු ගුණ කියන ඒවා වඩා හොඳින් වර්ධනය වෙන නම් ඔබ මේ පුහුණුව දිනපතාම කළ යුතුයි. ඒ කියන්නේ අපි ඕනම හොඳ දෙයක් පටන් ගන්න පුළුවන්. ඒකට කියන්නේ ආසේවනය කරනවා. මුල්ම ආරම්භක අවස්ථාව. ඊට පස්සේ භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ආය ආය කරන්න ඕනේ. එක දිගට මේක කරන්න ඕනේ. ඊට පස්සේ බහුලීකృత කරන්න ඕනේ. ඒ කියන්නේ නිතිපතා අත නෑර මේ පුහුණුවේ දෙන්න තරම් අපිට හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් අය අද ප්‍රතිඵල ඉල්ලන්නේ විනාඩි 10ක් 15ක් කරලා මේ එක දවසින් ප්‍රතිඵල ඉල්ලගෙන කෑ ගහනවා. ගොඩාක් අයගෙන් කමෙන්ට් එනවා, මෙසේජ් එනවා. අනේ අර එහෙම නෑනේ නෑනේ නෑනේ නෑනේ කියාගෙන. ඒ කියන්නේ ප්‍රතිඵල ඉල්ලනවා හදිස්සි. ඉතින් එහෙම නෑ මේක අපි 10000 වර ලක්ෂ කෝටි වර පුහුණු වෙන්න ඕනේ. මේ එක මොහොතක් විනාඩි 10ක් වලට අපිට ප්‍රතිඵල එන්නේ නැහැ. ඉතින් ඒකට විශාල ඉවසීමක් තියෙන්න ඕනේ දිනපතා මේ පුහුණුවේ පුහුණුවේ යෙදෙන්න. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ උජ්ජු සහ සුජු කියන මේ ඍජු සහ වඩාත් ඍජු කියන ಗುಣ දෙක තියෙන කෙනා කිසිම දෙයක් බරපතලව ගන්නෙ නෑ. සීරියස් ගන්නෙ නෑ. ඊටාම සරල සැහැල්ලු ජීවිතයක ඒගොල්ලන්ට උරුම වෙනවා. සාමකාමී ජීවිතයක් උරුම වෙනවා. හරිම ලේසියෙන් අධ්‍යාත්මික මඟ යන්න පුළුවන් වර්ධනය වෙනවා. ගොඩාක් ಗುಣ මේ මේ ಗುಣ දෙක වටේ ඇති වෙනවා. ඉතින් මේක තමයි භාග්‍යවතුන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේ දෙවනි සහ තුන්වෙනියට දේශනා කළේ තමන්ගේ අත්ත කුසරය දකින්න කැමති කෙනා විසින්. නිවන කියන එක සාක්ෂාත් කරන්න කැමති කෙනා විසින් මෙන්න මේ කියන ಗುಣධර්ම දෙක ඇති කරගත යුතුයි කියලා දේශනා කළා. ඉතින් ඔබ පිරිත සජ්ජායනා කළාට පිරිත් ඇහුවට මේක වෙන්නේ නැහැ. ඒ නිසා මම අදත් කියනවා ඔබ පිරිත බවටපත් වෙන්න. එතකොට ඔබට ලෝකේ තියෙන විශාලම ආරක්ෂාව සැලසෙනවා. ඔබට කිසි ඔබට ලෝකේ තියෙන ඕනම අනතුරක් හරහා යන්න ඕනම කරදරයක් බාධකයක් හරහා යන ශක්තිය එනවා. ඒ නිසා මේකෙන් කියන්නේ පිරිත් සජ්ජායනා කරන්න එපා කියලාවත් ශ්‍රවණය කරන්න එපා කියලාවත් නෙමෙයි. එතනින් නතර වෙන්න එපා කියලයි. පිරිත පිරිත ඔබ තුල ඇති කරගන්න. ඔබ පිරිත බවටපත් වෙන්න මුළු ලෝකෙම තියනවට වැඩිය ආරක්ෂාවක් ඔබට එදාට සැලසෙනවා. තෙරුවන් සරණයි.